චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදංතා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 ඉතිමා චතුරාරක්ඛා භික්ඛු භාවෙය්‍ය සීලවාති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට අපේ චිත්තසංතාන නිවැරදිව සකස් කරගන්න ඕනේ. එහෙම නිවැරදිව සකස් කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සූපත් කරගන්න ඕනේ. එහෙම සියලු දුක් නැති කරලා උතුම් නිවනින් සැනසෙනවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න ඕනේ. පින්වත් මේ ලැබිච්ච ජීවිතයේ නුවණ තියෙන මිනිස්සු මේ ජීවිතය ගැන කල්පනා කරනකොට හොඳ කල්පනාවල් ඇති වෙනවා තමන්ගේ ජීවිතයේ තියෙන අනර්ථවත් බව පිළිබඳව හැම වෙලේම මොකක් හරි අරමුණක් ලං කර ගැනීමේ උත්සාහයක අපි ඉන්නවා කැමති දේවල් කැමති දේවල් ලං කර ගැනීමට තමන්ගෙන් වෙන් වෙන්න නොදී තියා ගැනීමට ලොකු උත්සාහයක් ඉන්නවා. හැබැයි මේකේ අවසාන ප්‍රතිඵලය සදාකාලික වෙන්වීම. ඒ සදාකාලිකවම වෙන්වීම කොයි මොහොතක පටන් ගනීද කියලා කියන්න පුළුවන්කම නැහැ. අපේ අතුලාන්තයේ තියෙන දේවල් කාට හරි කියන්න පුළුවන්ද? කියනවද අඩුම ගානේ? නේද? ඇතුළාන්තයේ අපි අපි යම් කිසි පසු තැවීම් වලින් සහ යම් කිසි යම් යම් ආකාරයක අවශ්‍යතාව වලින් ඉන්නවා. ඒ තියෙන අවශ්‍යතාවයන් හින්දා විඳවනවා. නේද? ඒ විඳවීම් ටික කියන්න මගේ ළඟින් ඉන්න අය මට ඉන්නවද? මම එහෙම කියනවද? ඔක්කොම කියනවද? නෑ. භාගයක් විතර කියලා දානවා. ඒ කියන එකත් තේරුම් ගන්න බෑ. අන්න අයට නේද? භාගයක් කියන ටිකක් තේරුම් ගන්න බෑ. ඒ මදිවට කියලා වැඩකුත් නැහැ. ඒකින්ද මම කියන්නේ නැහැ. අපේ අවශ්‍යතාවයන් හිතට අරගෙන තනියම ඒවාට යම් යම් උත්තර සපයමින් යම් යම් ආකාරයක පිළිතුරු හොයමින් වාසය කරනවා. හැමදාම මොන හරි අරමුණක් ළඟා කර ගැනීම සඳහා හැම නිමේෂයකම අතුලාන්ත උත්සාහයක් තියෙනවා. ඒ අරමුණ මගෙන් අයින් වෙනවා කියලා තේරෙනකොට රත් වීම දැවීම ඇති වෙනවා. ඒ රත් වීම දැවීම පිච්චීම නිසාවෙන් මම මොකද කරන්නේ? ඒ අරමුණු ළඟ තියාගන්න අසාර්ථක උත්සාහයක් ගන්නවා. කවදාකවත් සාර්ථක වෙලා තියෙනවද නැහැ. ඇයිනේ තිසාර්ථක වෙලා තියෙන සමහරවිට මම මං කැමති අරමුණ ළඟින් තියාගෙන ඉඳලා තියෙනවා. හැබැයි ඒ තියාගෙන ඉන්න වෙලාවෙත් මට තියෙන ප්‍රශ්නේ මොකද්ද? ඈත් වෙයිද නැහැ, වෙන් වෙයිද නැහැ, එහාට වෙයිද නැහැ, මෙහාට වෙයිද නැහැ කියලා ලොකු උත්සාහයක් තියෙනවා. ඒ වෙලාවෙත් ළඟ තියාගන්න. ඉතින් මේකද ජීවිතේ. මේ ගන්න මහන්සිය කොච්චර කල්ද? මේකද ජීවිතේ. ඒතර මට මනුස්ස ජීවිතයක් ලැබුණේ මේ වගේ මැරෙනකොට දාලා යන දේවල් එක්ක පොරාල්ලල්ල ඉඳලා මැරලා යන්නද? නේද? එහෙනම් අපි ගොඩාක් ගැඹුරින් හිතිය යුතු දෙයක් තියෙනවා. හරි. ඒක විතරක් ජීවිතේ කරගත්තොත් අපේ ජීවිතේට අර්ථයක් ලැබෙන්නේ නැහැ. අන්තිම මොහොතේ අපිව පීඩාවට අපේ අපේ ශරීර දුර්වල වෙනකොට අපේ ශරීර වැහැරෙනකොට අපේ ශක්තිය නැති වෙනකොට අපේ අරමුණු කොහොමවත් අපෙන් පිටට යන්න යනවා යන්න යනවා නේද ඒක බොහෝ විට අවුරුදු 50 55 60 70 වෙනකොට කට්ටියට තේරෙන්න පටන් ගන්නවා හැබැයි ඒ තේරෙනකොට ගොඩාක් තුවාල හදාගෙන ඉවරයි ඊට පස්සේ සුවපත් කරගන්න බැරුව හරියට දුක් වෙනවා නේද එහෙනම් ජීවිතයේ තියෙන ඇත්ත ස්වභාවය අපි හොඳින් තේරුම් ගන්න ඕනේ ජීවිතයේ තියෙන ඇත්ත ස්වභාවයෙන් අත මිදෙන්න උත්සාහයක් ගන්න ඕනේ පින්නත් නේ හැබැයි අපි එහෙම උත්සාහයක් ගන්න මේ වචන ටික ඇහෙනකොට හිතෙනවා. ඇත්ත මේවා කරවලා දාන්න ඕනේ. නිදහස් වෙන්න ඕනේ කියලා. පුළුවන්ද? නේද? එහෙම පුළුවන්කම නැහැ. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? අපි කියන කියන විදිහට වැඩකරනද අපිට හිතිච්ච හිතිච්ච හැටියට අලෝ ගන්නත් හිතිච්ච හිතිච්ච වෙලාවට ගලෝ ගන්නත් මේ හිත ඉඩ දෙන්නේ නැහැ. ඒක වැඩ කරන්නේ පුරුදු වෙච්ච හැටියට. නේද? අපිට තිරිසන් සතෙක් අරගෙන බල්ලෙක් නැත්තම් කුළුහරකෙක් අලියෙක් අරගෙන කැලෙන් අරගෙන ඇවිල්ලා හිතිච්ච ගමන් මෙල්ල කරන්නත් හිතිච්ච ගමන් මෙල්ල කිරීම නැති කරන්නත් එයාව අතහැරලා දාන්නත් බෑ බල්ලෙක් හදලා ඉවර වෙලා එයාව අතහැරලා දාලා දැන් යන්න කිව්වොත් ඌ යන්නෙම නෑ නේද හැබැයි ආපු ගමන් තියාගන්න හැදුවොත් ඉන්නෙම නෑ නේද එහෙනම් ඒන්න ඒ වගේ හුරු කරන්න ඕනේ හුරු කර හුරු කරන්න ඕනේ අන්තයකට අන්න ඒ වගේ අපේ හිත කුළුහරකෙක් වගේ තිරිසන් සතෙක් වගේ නේද? සමහර වෙලාවට ඒක ඒක වැඩ කරන්නේ අපිට ඕන විදිහට නෙවෙයි. ඒක ක්‍රමයෙන් හුරු කරන්න ඕනේ. එහෙනම් අන්න එහෙම හුරු කරන්න තමයි බුදුරජාණන් වහන්සේ මේ ධර්මය ලබා දීලා තියෙන්නේ. අපේ හිත නොයෙකුත් අරමුණු ගන්නේ පින්නත් නේ ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ අරමුණු තමයි ගන්නෙ. ඒ කියන්නේ එක ප්‍රශ්නයක් එනකොට ඒකට විසඳුමක් විදිහට ගන්න ප්‍රශ්න කන්දරාවක්. හරිද? ඒ විසඳුම කියලා හැම වෙලෙම හිතන්නේ එහෙම. ඒක සමස්ත ජාතියම ගත්තහමත් එහෙමයි. නේද? සමස්ත ජාතියම ගත්තහමත් එහෙමයි නේද? පෘතුගීසින්ගෙන් බේරෙන්න ලන්දේසි, ලන්දේසින්ගෙන් බේරෙන්න ඉංග්‍රීසි, ඉංග්‍රීසින්ගෙන් බේරෙන්න සිංග්‍රීසි නේද? ඊට පස්සේ එක එක එක එක පක්ෂ මාරු කරනවා, පාට මාරු කරනවා, එක එක කොල්ලම කොල්ල ඔකොල්ල බලනවා. හරියන්නේ නැහැ. ඉතින් ඒ වගේ නොයේකුත් ආකාරයේ වැඩපිළිවෙළවල් අපේ ජීවිතේ පෞද්ගලිකව ගත්තොත් අපි එක එක දේවල් හුවමාරු කර කර හුවමාරු කර කර සැනසීම හොයනවා. එතකොට සැනසීම හොයන්නේ හුවමාරු කරන දේ තවත් ගිනි තියන තැනකින්. හැබැයි අපිට හිතෙන්නේ එතන ගිනි නෑ කියලා ඉස්සෙල්ලාම හිතෙන්නේ. එතන ගිනි ගන්න හිතන මම මේ සැරේත් තරදුනා කියලා. ඊළඟ සැරේ හිතන ඊළඟ සැරේත් තරදුනා කියලා. ආය සැරයක් තරදුනා කියලා හිතන. ඉතින් පෙරදි පෙරදි පෙරදි පෙරදි ඉඳලා අන්තිමට පෙරදිලාම යනවා. නේද? ඉතින් මෙතෙන්ට නම් මේ ජීවිතේ එකම රූපය ඔය ඇස් දෙකට කී සැරයක් පෙන්වලා තියෙනවද? එකම ශබ්දය, එකම ගන්ධය, එකම රසය, එකම පහස කී සැරයක් මේ හිතට ලබා දීලා තියෙනවද ඉන්ද්‍රියන් හරහා? දැන් ඇද්ද? ඇද්ද? මදි. එහෙනම් මේක නෙවෙයි මනුෂ්‍ය ජීවිතයක අර්ථය කියලා කියන්නේ. අන්න ඒක නිසාවෙන් අපි ඉන් එහා ගිය අර්ථවාන් අර්ථාන්විත වැඩපිළිවෙලකට යන්න ඕනේ. මේ හිත විවේකයටපත් කරන්න ඕනේ. මේ හිත හරියට නිකන් හිතුවක්කාර පුංචි ළමයෙක් වගේ. හිතා හිතුවක්කාර පුංචි ළමයෙක් ආයම්ම කෙනෙක් බලාපන්න පටන් ගත්තොත් ඒ ආයම්මට හරි වදයක්. ඇයි? අර කෝණ කියනවා මේ කෝණ කියනවා කෑ ගහනවා හූරනවා ළඟ තියෙනවල්ලා පොලේ ගහනවා දඟලනවා අන්න ඒ වගේ. අපේ හිතත් ඒ කියන්නේ ආයම්මත් ඉල්ලන දේ ළමයාට දුන්නේ නැත්නම් ආයම්මට කරදර කරනවා මේ ළමයා. ඒ වගේද නැද්ද බලන්න හිත. අයේ හිත ඉල්ලන දේ අපි දුන්නේ නැත්නම් අපි හරියට රිදවනවා. ඇස් වලින් කඳුළු එළියට දම්මනවා. හුස්ම දික් කරවනවා. නේද? නිින්ද නැති කරවනවා. ඒක එකව කරවනවා. ඉතින් අපි ඒවට හරියන විදිහට ඉතින් ඉල්ලන ඉල්ලන එක දෙන්න ඕනේ. මේ වගේ තත්වයක් තියෙන හිත මේකෙන් අතමුදවා ගත්තේ නැත්නම් කවදාකවත් ස්ථිර සැනසීමකට එන්න හම්බෙන්නේ නැහැ. බාහිර ලෝකයෙන් අපිට සතුට හොයන අපිට ඒ බාහිර ලෝකයේ තියෙන සතුට හරීම කර්කස රළු හා අසාධාරණ විදිහකට තමයි අපිට මේ බාහිර ලෝකයෙන් සතුට හම්බෙන්නේ. නුවණින් කල්පනා කරලා බලනකොට තේරෙනවා මේ අසාධාරණයට නම් මම ලෑස්ති නෑ කියලා. පොඩ්ඩක් හිතලා බලන්න අපිට අනිත් අයත් එක්ක හරියට තරහ යනවා. ඔය අපිම කරගන්න වැඩේ ගැන පොඩ්ඩක් හිතලා බලද්දී හොඳටම තරහ යනවා. හරිද? ඒ තරම් අසාධාරණයක් අපිට මේ ස්වභාව ධර්මයෙන් වෙනවා. සතුටු වෙන්න කියලා අපි බොහෝ එකතු කරගන්න වස්තු දිහා බලන්න පොඩ්ඩක්. ඒවයින් අපිට මොහතකක් මොහතක් නැති වෙනකොට හම්බෙන්නේම දුක්. නේද? පීඩන. ළඟට ගත්ත වෙලාවට ළඟට ලැබිච්ච වෙලාවට ජීවි හෝ අජීවි වස්තුවක් ඔන්න සතුටුයි. නේද? ඊළඟට ඒ වස්තුව තියෙද්දිම මොකද වෙන්නේ? වෙලාවකට සතුට නැති වෙනවා. ඒ වස්තුව තියෙද්දිම සතුට නැති වෙනවා. අහවල් දේ ලැබුණොත් මට සතුට වෙනවා කියලා මම රස්සාවක් හොයාගත්තා කියන්නේ රැස් රස්සාව තියෙද්දිම මට සතුට නැතු වෙනවා. අහවල් කෙනා නැත්තම් මට ජීවත් වෙලා බලක් නැහැ සතුටින් ඉන්න ඕන හින්දා අහවල් කෙනා ඕනේ කියලා විවාහයක් කරගත්තා කියන්නේ ඒ කෙනා ඉද්දිම සතුට නැතු වෙනවා. නේද? අහවල් වාහනය ගත්තොත් මට සතුටෙන් ඉන්න පුළුවන් කියලා ඒ වාහනේ කොහොම හරි ගත්තා කියන්නේ වාහනේ තියෙද්දිම සතුට නැති වෙනවා. ඉතින් එහෙම එකක් නෙවෙයි හරි අසාධාරණයි නේද? කාලයක් මහන්සිලා සතුට සතුට සඳහා එක එක ඒවා හොයාගන්නවා. ඒ වස්තුව තියෙද්දිම සතුට නැත්නම් මේක හරි අසාධාරණයි කියලා කිව්වේ මම ඒකයි. එහෙනම් මේ ස්වභාව ධර්මයේ තියෙන ස්වභාවය තේරුම් අරගෙන නුවණ තියෙන මිනිස්සු ඔළුව තියෙන මිනිස්සු මොකද කරන්නේ? ඒකට ප්‍රතිකර්ම හොයනවා. බාහිර ලෝකේ මට ඕන හැටියට හදලා සතුටු වෙන්න හදන ගතිය මේසුන්ට විතරක් නෙවෙයි තිසංසසුන්ටත් තියෙනවද නැද්ද? තවත් බල්ලෙක් කෙනෙකුට ඒකව එලවලා දාන්නේ දාලා ඇවිල්ලා සතුටු වෙනවා අපේ ගෙදර ඉන්න බල්ලා. නේද? එයාට ඕන හැටියට පියාගන්න උත්සාහ කරනවා. අපිත් එහෙමයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලින් සතුට වෙන එක අපි කවුරුත් කරන එකක්. තිරසන් සතුට කරන වැඩක්. එහෙනම් ඒක හරිම පහත්. ඒක හරිම තේරුමක් නැති. මයිගේ කර්කස අසාධාරණ මාත්‍රීය වේලාවකට සතුට වෙන ක්‍රමවේදයක් තමයි ඔය තියෙන්නේ. හරි? එහෙම නැති වෙන ක්‍රම නැද්ද කියලා හොයලා බලපුවාම ඒ අතර වාරේ අපිට සීල විසුද්ධිය හම්බ වෙනවා. මම ඒක ගැන විස්තර කරලා තියෙනවා ගොඩාක්. ඊටත් එහා ගිය ලොකු සතුටක් උපදවා ගන්න පුළුවන්. දෝරේ ගලා යන උල්පතකින් ගන්න වතුර වගේ. ඒක සඳහන් කරලා තියෙන්නේ පින්නත් මේ ඒ මොහොතේ ඇතිවෙන ප්‍රීතිය, චිත්තවිසුද්ධිය කියන தත්ත්වයටපත් වෙච්චාම ඒ මොහොතේ ඇතිවෙන ප්‍රීතිය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ශරීරය පුරාවට පැතිරිච්ච තැනක් නැති තරම් මේ ප්‍රීතිය කියලා. මම නිකන් අහන්න මේ අතංගේ පස්වනක් ප්‍රීතියෙන් පිනාගිය අවස්ථා කීපයක් ජීවිතේ තියෙනවද නැද්ද? නිකන් ඒ ඒ වාර ගන්න කීයක් විතරද දන්නේ පස්වන ප්‍රීතිය කියන්නේ නිකන් අර උඩින් උඩින් යනවා වගේ ප්‍රීතිය උප්පරිම වෙලා උඩින් උඩින් යනවා වගේ දැනෙනවා. නිකන් විදුලි කොටනවා වගේ දැනෙනවා. නිකන් ඇඟ පුරාම ප්‍රීතිය පිරීලා ගිහිල්ලා වගේ දැනෙන අවස්ථාව අමාරුවේ විභාගයක් පාස් කරගත්තාම නැත්තම් කැම මොකක් හරි කාරණාවකට තමන් බලාපොරොත්තු නොවිච්ච අවස්ථාවක ලොකු දෙයක් ලැබිච්චාම ටික වෙලාවක් ටික දවසක් වගේ අර වගේ ටික අවස්ථාවක් තියෙනවද නැද්ද ඒ වගේ ප්‍රීතියක් ඉඳලා තියෙනව නේද? ඒ වගේ එකක් ගැන මම අහුවොත් එහෙම පරිම ප්‍රීතියකින් උද්දාමයට පත් වෙලා ඉන්න වෙලාවක් ගැන අහුවොත් ඒ වගේ දේවල් ජීවිතේ කී වතාවක් විතර වෙලා තියෙනවද දන්නේ නැහැ. ඕකනේ තිබි බලාපොරොත්තු වෙන දේ නේද? ජීවිතේ වුණනම් 10ක් 10 10 වතාවක්ද කියලා අහුවොත් අපෝ නැහැ කියයි. නේද? එහෙනම් ජීවිතේ අපිට සන්තෝෂයෙන් ඉන්න පුළුවන් අවස්ථා හම්බෙලා තියෙන ඉතාලම ඉතාලම අඩුවේ. ඉතාලම ප්‍රීතියෙන් ඉන්න අවස්ථා. නේද? මම ඇහුවොත් ඊටත් වැඩිය ප්‍රීතියකින් එක දිගට ඉඳ හම්බුණා. ඊටත් වැඩි ප්‍රීතියකින් එක දිගට ඉඳ හම්බුණා. ඒ ප්‍රීතිය කැමති වෙලාවක භුක්ති විඳින්න පුළුවන් අවස්ථාවක් ඇතිුණා. මම අහනවා ජීවිතේ ලොකු අර්ථයක්ද නැද්ද ඒක? ජීවිතේ ලොකු අර්ථයක් ඉතින් අපි ඔක්කොම කරන්නේ සතුට වෙන්නනේ. නේද? සතුට ඇති වෙන්නේ හිතේනේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලින් සතුට ඇති වෙන්නේ හිතේ. එහෙනම් එක දිගට එහෙම ඉන්න පුළුවන් තත්ත්වයක් ඇති වුණොත් ඒක නේද බලාපොරොත්තු වෙන දේ ජීවිතේ. නේද? එහෙනම් චිත්ත විසුද්ධිය කියලා කියන්නේ අන්න එහෙම අවස්ථාවක්. හරිද? එහෙම අවස්ථාවක් මේ හිත ඒකට කියනවා නෙක්කම්ම සෝමනස්ස එක්කම්ම සහගත සෝමනස්සය කියලා. මේ සිත කිසිම කාම අරමුණක් ඉල්ලන්නේ නැති කුසල ආරම්මණයක නැත්නම් කුසල අරමුණක කුසල අරමුණක යම්කිසි විටක අකණ්ඩව එක දිගට රැඳිලා තියෙන තත්යකට මේ හිත සකස් කරොත් යම්කිසි කෙනෙක් අන්න ඒ අවස්ථාව. හරිද? ඒකට කියනවා චේතසෝ අබිනිරෝපණා කියලා. තක්කෝ විතක්කෝ සංකප්පෝ ආදී වශයෙන් සඳහන් කරලා තියෙන ධර්මයේ තුල අන්තිමට තියෙන චේතසෝ අබිනිරෝපණ හිතේ නැగిලා මේක. තක්කෝ විතක්කෝ සංකප්පෝ අප්පනා ව්‍යප්පනා චේතසෝ අබිනිරෝපණ. මේ ගැන අපි කතා කරා ඊයේ දවසෙත්. ඒ කියන්නේ අපේ හිත එකම කුසල අරමුණක හිර කරන්න පුළුවන්. හරිද? කිසිම වෙන අරමුණක් එන්න දෙන්නේ නැතුව මේක මේ ගිහි ජීවිතයෙන් කරන්න ගිහි ජීවිතේ ඉඳන් කරන්න බැරි දෙයක් එහෙම නෙවෙයි. හරි. මේ සඳහා වුණ වෙන්නේ මොකද්ද? අකණ්ඩ පුහුණුවක්. හරිද? කට්ටිය කියනවා ඔබ වහන්සේට නම් පුළුවන් ඇති අපිට නම් බැරුව ඇති. මොකද අපිට කාලය නැහැ. අපිට හරියට වැඩ. මං ආයෙ එතකොට අනිත් පැත්තට අහන ප්‍රශ්න තමයි ඔක්කොම මොනවද ඔච්චර වැඩ? හරිද? එතකොට මට ඔහොම කියනවා අපිට වැඩ අපි හරියට වැඩ තියන අය. මහන මොනවද ඔච්චර වැඩ? ඇත්තට බලන්න අපේ මොනවද වැඩ කියලා. මට හම්බුණා ශරීරයක්. නේද? උපතින් හම්බෙච්ච ශරීරයක් තියෙනවා. මේ ශරීරයෙන් නඩත්තු කිරීම සඳහා කරන වැඩ කිව්වොත් මොකද කියන්නේ? වැඩිපුර තියෙන්නේ ඒවා. උයන්නේ මොකටද? නඩත්තුවට. හරිද? එතකොට තේ හදන්නේ මොකටද? නඩත්තුවට. නාන්නේ මොකටද? නඩත්තු. නේද? මේ ශරීරය පවත් ගන්නනේ. එහෙනම් රෙදි හොදන්නේ නඩත්තු. වැඩට යන්නේ. ඇත්තට වැඩට යන්නේ. හම්බ කරගන්න. මොකටද? කාණ්ඩ දෙන්න මට සහ මාත් එක්ක ඉන්න අයට. එහෙනම් නඩත්තු සඳහා වැඩට යන්නේ. ගෙවල් හදන්නේ. නඩත්තු. ඇඳුම් ආදිය ගන්නෙ. නඩත්තු. නිදියන්නේ. ආ එහෙනම් අන්තිමට කරලා තියෙන්නේ මොකක්ද දන්නවද? හම්බෙච්ච බෙරේ ගහ ගහ ඉඳලා එච්චරයි. පැලෙනකන් ගහලා. එහෙනම් අපි මෙච්චර වැඩ කරන්නේ ඇයි? නඩත්තු සඳහා. එහෙනම් නඩත්තු කර කර ඉඳලා අන්තිමට නඩත්තුත් නැහැ මොකවත් නැහැ දාලා ඒ නඩත්තු කරපු ශරීරය දාලා යන්න වෙලා. එහෙනම් නිවැරදිව මේ ගැන හිතුවොත් ඊට එහා ගිය දෙයක් කරගන්න ඕනේ. නේද? ඊට බොහෝ එහා ගිය දෙයක් කරගන්න ඕන කාලය බෙදා ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඔය කිව්වට සමහර වින්දනයන් සඳහා හරි සමහර රූප ආයනිය සඳහා වෙනත් දේවල් සඳහා කොහොම හරි කාලය හැදෙනවද නැද්ද මේ කාලය කාලය හදාගන්න කියලා නෙමෙයි මම මේ කියන්නේ කාලය හදාගන්න හදාගන්න වැඩේ කරයි ඒක කරලා දෙයි හරි ඒක මම බාර දෙන්න වෙන කෙනෙකුට දැන් අපි මෙච්චර කල් කරේ නැහනේ එහෙනම් මේ කාලය හදලා දෙන වැඩේ බාර දෙන්න ඕන වෙන කෙනෙකුට හරි කාටද ඒ ක්‍රියාව බාර දෙන්න අපේ සිතට තාම බාර දීලා නැහැ බාර දෙන්න නම් මොකද කරන්න ඕන අපේ හිත සමහර දේවල් තියෙනවා බාරගත්තොත් ආයෙත් ඉතින් අතාරින්නම නැහැ ඒ තමයි කැමැත්ත ඇති කරවන්න ඕනේ හරිද බලන්න මං කියන්නේ බොරුද කියලා පළවෙනියෙන්ම කරන වැඩේ මොකද්ද සාමාන්‍යයෙන් ලයිස්තු වැඩ ලයිස්තුවක් තියෙනවනේ අපිට වැඩලයිස්තුවේ කොහොම හරි අපිව යොමු වෙන්නේ අපේ හිත අපිව යොමු කරවන්නේ කොයි වැඩේටද වැඩියෙන්ම කැමැත්ත තියෙන හෝ වැඩියෙන්ම නෙකරුවොත් භයානකමක් තියෙන වැඩේට රතු බිලක් ඇවිල්ලා තිබ්බනම් මොන දේ නැති කියලා හරි ගිහලා අද හැන්දෑවෙන ලයිට් කපනවා කියලා ඇවිල්ලා තියෙනවා නම් කොහොම හරි ගෙවන්න වෙනවා එහෙනම් භයානකයි ඒක නේද එතකොට යම් වැඩක් නෙකරුවොත් භයානකමක් තියෙනවා කියලා දැනුනොත් හිතට සහ නේද මේක කැමැත්තෙන් කර මේකෙන් ලැබෙන ප්‍රතිලාභ හොතට දැවුනොත් කැමැත්තක් ඇති වුනොත් ඒ වැඩේ ඉස්සලාම කරනවා. එහෙනම් භාවනා ආදිය හිත එකතෙන් කිරීම පිළිබඳ එහෙම දැනিলা තියෙනවද දන්නේ කැමැත්තක් හෝ නොකර හිටියොත් සිද්ධ වෙන මහා භයානක දෙයක් සිද්ධ වෙනවා කියලා දැනিলা තියෙනවද දන්නේ ආ එහෙනම් ඉස්සෙල්ලා ඒක දැනෙන්න අරින්න ඕනේ හිතට. හිතට ඒ ටික දන්නවා. ඒ කියන්නේ ආනිසංස සහ ආදීනව. හරිද? ඒ ටික දැනගෙන ඒක හොඳට මෙනෙහි කරන්න ඕන. ඒක මෙනෙහි කරනකොට මොකද වෙන්නේ? මගේ හිතේ ලොකු කැමැත්තක් ඇති වෙන ඔය කියන තත්ත්වයටපත් වෙන්න ඕනේ කියලා. කැමැත්ත ඇති වුනහම බලන්න මොකද කරේ කියලා අපේ හිත එක එක එක එක දේවල් වලට කැමැත්ත ඇති වෙච්චලා මොකද කරේ කියලා. හරි අපි හිතමුකෝ යම් කිසි පුද්ගලයෙකුට තව කෙනෙක් ගැන කැමැත්තක් ඇති වුණා කියලා. හරි. අපි තුමු පිරිමි ළමයෙකුට යම් කිසි දැනකදී ගැහැණු ළමයෙක් ගැන කැමැත්තක් ඇති වුණා. කැමැත්ත ඇති වෙච්ච ගමන් මොකද කරන්නේ? හොයනවා. ඒ තොරතුරු හොයනවා. නේද? තොරතුරු හොයනවා. කරන්නේ මොනවද කියලා හොයනවා. නේද? යාව යාලු කරගන්න ක්‍රමයක් හොයනවා. ඔක්කොම හොයනවා. අපි තම වාහනයක් ගැන කැමැත්තක් ඇති වුණා කියලා හොයනවා. හොයලා මොකද කරන්නේ? තොරතුරු දැනගන්නවා. දැනගෙන මොකද කරන්නේ? ගණ්ඩ උපක්‍රම යොදනවා. අන්තිමට මොකද්ද ප්‍රතිඵලය? කැමැත්ත ඇති වෙච්ච දේ ළඟා කර ගන්න තුරුම මේ හිත වැඩේ අතාරින්නේ නෑ. එහෙනම් අපි ඉස්සෙල්ලාම මොකද කරන්න ඕනේ? මේ ජීවිතයේ තියෙන මේ අනර්ථකාරී බව, මේ අහගන්න දේවල් නේද? සමාධියෙන් ඇති වෙන මහා ප්‍රීතිමත් ස්වභාවය ගැන මෙනෙහි කරලා මේක යම් කිසි කඩවීමකට මම පත් කරගන්න ඕනේ කියලා හිතලා නේද? ඒවා නැවත නැවත හිතලා හිතලා හිතලා හිතලා හිතලා මොකද කරන්න ඕන? අන්න කැමැත්ත ඇති කරගන්න ඕන ඔය කියන ඔය කියන ලස්සන තැන සුන්දර තැන නේද? ලෝකේ බාහිර දේවල් හින්දා මාත්‍රයක්වත් පීඩාවටපත් වෙන්නේ නැති සුවදායකම ප්‍රීතියම පස්වන ප්‍රීතියෙන් පිනා ගිහිලා ඉන්නවා වගේ හැම වෙලෙම එවැනි ප්‍රීතියකින් ඉන්න පුළුවන් ওই අවස්ථාව උදා කර ගැනීම පිළිබඳව කැමැත්තක් උපදවා ගන්න ඕනේ. හරි බුදුහාමුදුරෝ දේශනා කරනවා දිව්‍ය ලෝක සැපයට වැඩිය සැපයක් කියලා. තවසනක දේශනා කරනවා ditta dhamma සුඛ විහරණය කියලා. මේ චිත්තවිසුද්ධිය කියන තැනට. ඒ කියන්නේ මේ ජීවිතේම ලැබෙන සැපක් විඳිනවා නම් මිනිස්සයා සත්වයා සැපක් විඳිනවා කියන්නේ ඔන්න ඔතනදී විතරයි. ඊට මෙහා විඳින්න සැපයක් නැහැ කියලා බුදුහාමුදුරෝ දේශනා කරනවා. හරි ඉතින් අපිටත් පැහැදිලි අපි කියමු කොහොම විඳින සැපක් තියනවද? ඔය කිව්වට. නේද මේ කෝලම් සැප වගේක් තියෙන ඒවා නිකන් මේ නේද චූටි චූටි කෑලි වගේක් මේ කොහාටවත් නැති පොඩ්ඩක් තන් දුක බවටපත් වෙන නේද නිකන් මේ කුලියට ඉල්ලගත්ත සැපක් වගේ නේද විකාරයක් මේක මේ නිකන් මේ කෙඳිරි ගන්න සැපයක් තියෙන මේක නේද එපා වෙනවා හරියට බැලුවොත් එහෙම මේකද ජීවිතය කියලා හිතෙන්න ඕනේ මේකද ජීවිතය කියලා හිතෙන්න ඕනේ අන්න එහෙම හිතනකොට අර කියන තත්ත්වයටපත් වෙන්න ලොකු කැමැත්තක් ඇති වෙනවා හරි ඒ ගැන අපි ඊයේ දවසේ කතා කරා අපි ඊයේ සතියේත් කතා කරා භාවනාව ගැන ඉතින් ඒකින්ද අද මෙවැනි தත්වෙට කැමැත්තක් ඇති වෙච්ච කෙනා මොකද්ද කරන්න ඕනේ කියලා කතා කරනවා. ඒ කියන්නේ කෙටියෙන් කියනවා නම් ඍජුවම කියනවා නම් ධ්‍යාන බලයකට ලොකු සමාධියකටපත් වෙන්න බලාපොරොත්තු වෙන, හරි චිත්තවිසුද්ධිය කියන தත්වෙටපත් වෙන්න බලාපොරොත්තු වෙන කෙනා ප්‍රායෝගිකව කරන්න ඕන දේවල්. හරිද? ඉතා ප්‍රායෝගිකව කරන්න ඕන දේවල් කීපයක් අපි සාකච්ඡා කරන්න යන්නේ. මම ඊයේ කිව්වා ඒ වගේ උත්සාහයක් ගන්න කියලා අපි සතර කමටහනින් ලබා ගන්න පෝෂණය ගැන ඊයේ කතා කරා. හ්ම්. සතර කමඨහනෙන් ලබා ගන්න පෝෂණය කොහොමද ලබා ගන්නෙ? එවැනි තත්යකට යන්න කියලා. එතකොට මම කිව්වා ඒක උත්සාහ කරලා බලන්න කරන විදිහත් කිව්වා. එතකොට අද අපි ප්‍රායෝගිකව කතා කරන්න යන්නේ කොහොමද අපි මේ වැනි තත්යකටපත් වෙන්න කරන්න හදන වැඩේ මොකක්ද කියලා. ඊයේ මම කිව්වා මොකක් හරි එක භාවනාවක් තෝරගන්න කියලා. හරිද? එකක් තෝරගන්න මෛත්‍රිය හෝ අසුබය හෝ මොකක් හරි තෝරගන්න. ඊට පස්සේ ඒකට බාධා එනකොට ඒ බාධා වෙන දේ තෝරගෙන අනිත් භාවනාවලින් රුකුලා ගන්න ආනාපාන සුද්ධිය තෝරගත්ත කෙනාට තරහක් තරහෙන් බාධා වෙනවා වගේ තේරෙනවා නම් මෛත්‍රිය කලින් වඩලා තියාගෙන ඒ මෛත්‍රියෙන් තල්ලුව දාගන්න ඕනේ රාගාදී කෙලෙස් ධර්ම වලින් බාධාවක් වෙනවා නම් කලින් අසුබය වර්ධනය කරලා තියාගෙන ඒක නැවත මතක් කරලා අපි දන්නවා යම් කිසි වෙලාවක මේ අපි මොනවා හරි විශේෂ ඉස්තයක් ඉගෙනගෙන තිබුණොත් දැන් අමතක වෙලා තියෙන කවුරු හරි අපිට කියනවා මට අහවල් ගණන් ටික කියලා දෙන්නකෝ මට නම් මතක නැහැ පොඩ්ඩක් බැලුවොත් තේරෙයි. ඒක තමයි පොඩ්ඩක් බලන පොඩ්ඩක් බලපු ගමන් අතිකාශරයක් මතක් වෙනවා. ඒ වගේ මෛත්‍රිය වඩපු කෙනෙකුට දෛනිකව මෛත්‍රිය මේ මේ කාලේ මෛත්‍රිය වර්ධනය නොකරලා තිබ්බත් අවශ්‍ය වෙන වෙලාවට අර ඉක්මනට ඉස්මතු කරගන්න පුළුවන් යන්තම් සිතුවිල්ලක් ඇති කරගන්නකොට අන්න එහෙම මං කව සතර කමටහනින් පෝෂණය වෙන්න කරන විදිහයි අපි කතා කරා. දැන් අද කතා කරන්නේ වෙනත් පැත්තක් ගැන ඇත්තටම ධ්‍යාන බලයක් ලබා ගන්න ඕන කෙනා නැත්නම් හොඳ සමාධියක් ඇති කරගන්න ඕන කෙනා ප්‍රායෝගිකව කළ යුතු දේවල් 10ක් තියෙනවා. අන්නේ 10 ගැන තමයි අපි සාකච්ඡා කරන්න යන්නේ කෙටියෙන්. නමුත් ප්‍රායෝගිකව කරන්න ඕනේ. පළවෙනි එක තමයි තමන්ගේ සහ වටපිට පිරිසිදු කරගන්න එක. තමන්ගේ ශරීරය නියපොතු කපලා පිරිසිදු වෙලා ක්‍රමානුකූල කරගන්න ඕන. මොන තරම් වෙලා නැතුණත් කමන්නේ ඕනනම් සමාධියක් තමන් ඉන්න කාමරේ තමන් ඉන්න ගේ ඉතා ක්‍රමානුකූල කරගන්න ක්‍රමානුකූල කරගන්න ඒකත් එක්ක ලොකු සහනශීලී ගතියක් දැන නැත්නම් ඔක්කොම අනාගෙන වගේ ඔක්කොම එක ගොඩේ දාගෙන අරක නෑ මේක නෑ කියලා හොයනවා දඟලනවා කෑ ගහනවා නේද? හ්ම් මතක් වෙනකොටත් ඉන්න තැන කොයි වගේද? එපා වෙනවා. <laughs> එතකොට චිත්ත සමාධියක් එන්නේ නෑ. එහෙම නැතු ඉතා ක්‍රමානුකූලව මම කියලා දීලා තියෙනවා ඒවා පුරුදු කරන්න කියලා. මේක පුරුදු කරන්නේ කොහොමද? අපි පෑනක් ගත්තාම මේස උඩ තියලා පෑනේ ක්ලිප් එක ඇරලා ලිව්වනම් හරිද? ආපහු ඒ වෙලාවෙම ලියලා ඉවර වෙච්ච වෙලාව මේක ක්ලිප් එක ගහලා අදාළ තැනින්ම තියන්න තරම් මොන වැඩේ තිබ්බත් ඔය චුට්ට ඒ වෙලාවේ කරනවා නම් මේක හැදි වෙන. ඒක හරි ලොකු සංවිධානාත්මක වැඩක්, බොහොම අමාරු වැඩක්. හරිද? ගෙදර තනියෙන් මේක කරගන්න බෑ නම් තමගේ කාමරේ හරි එහෙම තියෙන්න ඕනේ. හරිද? ගත්ත දේ ඒ වෙලාවෙම ගත්ත තැන තියන්න ගෙදර වුණත් උත්සාහයක් ගන්න අනිත් අයගෙන් කරදර තියෙයි අනිත් අයෙන් කරදර තියෙනවා නම් හිතන්න මගේ හිත වගේ තමයි මං කොච්චර මං කොච්චර පිරිසිදු තියන්න හැදුවත් අනිත් අය මේක හැඩි කරනවා කමක් නැහැ මම නැවත අස් කරලා තියෙනවා කෑ ගහනට වැඩිය හොඳයි දඟල දඟල ඉන්නවට වැඩිය හොඳයි අනිත් අයව ගෙන්නලා මේකට මේක කරවන්න දඟලනවට වැඩිය මං එහෙම දඟලලා තියෙනවා ඒක හරියන්නේම නැහැ ඒක ಜಾති ගතිය නේද මොනවා කරන්නද මගේ ශරීරය වගේ තමයි මගේ ශරීරයත් කුණු කොටවල එළියට දානවා ඒ වගේ අනිත් අය මේක මම මේ කියන්නේ හරි අමාරු වැඩ පොඩි දේවල් කිව්වට මේවා හරිම අමාරුයි. Taman පිරිසුදුවට තියාගෙන ඉන්නකොට වෙන අය හැඩි කරනකොට මොකද වෙන්නේ? ගැටෙනවා හරියට. හරිද? එහෙම අයට යන්න බෑ ඉස්සරහට. හරි මේ වෙලාවට හිතන්න ඕන විදිහක් තමයි මගේ ශරීරය මං කීසරයක් දැන් සුද්ධ කරාද? මේක සුද්ධ කරනවා සුද්ධ කරනවා සුද්ධ කරනවා සුද්ධ කරන්න කරන්න ගාන්ධ දේවල් මේ එළියට දානවා. මේ දාඩිය, සෙම ආදී එළියට දානවා. ඉතින් මගේ වැඩේ සුද්ධ කරනවා. ඒ වගේ තමයි මගේ කර්මානුරූපව මේ හම්බෙලා තියෙන නේද ශරීර කීපේ වැඩේ හැදි කරන එක. හරිද? එහෙනම් ඉතින් මම මොකද කරන්නේ? සහනෙන්ම සැනසීමෙන්ම මොකද කරන්නේ? ඒ බව දැනගෙන මේවා පාලනය කරන්න බෑ කිව්වට අහන්නේ එහෙනම් මම මොකද කරන්නේ? ඒවා ඉක්මනට එක පොඩි වෙලාවක් යන්නේ. හැඩි කරලා තිබ්බ තැන දැක්ක ගමන් පෝකත් එක්ක නට නට ඉන්නවට වැඩිය එක චූටි වෙලාවක් යන්නේ. තංගලස් කරලා දාන එකයි තියෙන්නේ. එහෙම කෙනා හිත රැක ගන්නවා. හරිද? ඒක අපිට වටින්නේ එතන මොකද්ද? හිත රැක ගන්න එක. එහෙනම් අපි තා පිරිසිදු කරගන්න අපි ඉන්න තැන තමන්ගේ ශරීරය පිරිසිදු කරගන්න ඕන ක්‍රමානුකූල කරගන්න ඕන බුද්ධ වන්දනා ආදියට නියම භාවනා කරන්න තැනක් හදා ගන්න ඕනේ. ස්ථීරව භාවනා කරන්න තැනක් හදා ගන්න ඕනේ. භාවනා ආසනයක් හදා ගන්න ඕනේ. හරිද? එහෙම නැත්නම් මේක කරන්න බෑ. අපේ නිවසක ඇත්තටම සක්මන් මළුවක් සහ මේ භාවනා ආසනයක් සකස් කරන්න කියලා අපි කීප වතාවක් කියලා තියෙනවා කැමැති අයට ඒක කරන්න පුළුවන් කියලා. ඉතින් ඒකල එහා පැත්තෙන් හදන්න ව්‍යායාම කරන්න තැනකුත්. කවුරු හරි ආපහුම කියන්නේ මේ මොකද්ද? මේ තමයි මගේ කය හදන තැන. අර පැත්තට ගිහලා මේ මොකද්ද? මේ තමයි මගේ හිත හදන තැන. ඔය හිතුවේ කයක් විතරයිද තියෙන්නේ කියලා. නෑ හිතකුත් තියෙනවා. ඔහෙලා ඒවා හදන්නේ නැද්ද? අන්න එහෙම බෞද්ධ අහන්න ඕනේ. හරිද? ඒ වගේ භාවනා ආසනයක් ලස්සනට සකස් කරගන්න සක්මන් මළුවකුත් හදාගන්න පුළුවන් නම් ගෙදරකට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ඒක ඇවිල්ලා බෞද්ධයන්ගේ තිබිය යුතු එක අංගයක් නිවසක. නේද? තරුණ කෙනෙක් ඉන්නවා නම් ගෙදරක තරුණ පුතෙක් ඉන්නවා නම් බලනකොට මේ පුතා වෙලාවකට කියලා හොඳට සෙල්ලම් කරනවා වොලිබෝල් ගහන්න යනවා ක්‍රිකට් ගහන්න යනවා ඒව කරන්න යනවා තව ප්‍රැක්ටිස් යනවා කියලා යනවා ඒ ඔක්කොම ගිහින් මෙන්න උදේ වෙලාවක් බලනකොට හරි කවුරු හරි ගිහින් බලන පැය භාගයක් විතර සක්මන් මළුවේ හිමින් සක්මන් කරනවා කොච්චර ලස්සන ජීවිතයක් බලන්න කොච්චර සංවිධානාත්මකද බලන්න එයා නේද එයා යාගේ කය එක්තෙන් කරනවා වගේ මේ අයාගේ සිත එක්තෙන් කරන වැඩෙත් කරනවා හරිද එන්න එහෙම චිත්‍රයක් හැදෙන්න ඕන තමන්ගේ ජීවිතය යන්නේ වගේ වෙන්න ඕන අම්මෙක් වුණත් එහෙමයි තාත්තෙක් වුණත් එහෙමයි හරි තමන්ගේ රැටි කරන ගමන් අර මොනවද ජොගින්ද කොහෙද යන ගමන් මේම නේද සමහර අය ඒක කරන ගමන් සක්මන් කරන්න පුළුවන්ද කියලා මගෙන් අහනවා <laughs> ඉතින් එහෙම නෙවෙයි ඒ වෙලාවේ අපි සිහියෙන් ඉන්න ඕනේ නමුත් නේද දැඩි දැඩි අවධානයකින් භාවනා වර්ධනය කරන්න අවස්ථාවක් හදාගන්න ඕනේ හොඳයි එහෙනම් පළවෙනි කාරණා ඒකට කියනවා වස්තු විසද ක්‍රියාව කියලා. හරි? ඒ කියන්නේ තමන්ගේ ශරීරය සහ බාහිර පරිසරය ඉතා පිරිසිදුව ක්‍රමානුකූලව සකස් කරගන්න එක. ඊළඟට ඒක කරා විතරක් මදි සමහර අයට ශ්‍රද්ධාව හරියට වැඩි. ශ්‍රද්ධාව විතරයි තියෙන්නේ. හරිද? ශ්‍රද්ධාව කියලා කියන්නේ ඉතින් බුදුහාමුදුරුවෝ ගැන තියෙන පුදුම හැඟීමක් එච්චරයි වෙන මොකුත් නැහැ. හරිද? ඒතර ශ්‍රද්ධාව විතරක් වැඩි නම් සමහර අයට වීරිය වැඩි. ඔව් මේක කරන්න ඕන කියලා දඟලනවා. එහෙනම් සමහර අයට වීරිය වැඩි. වීරිය වැඩි නම් මොකද වෙන්නේ? ශ්‍රද්ධාව විතරක් තියෙනවා නම් ප්‍රඥාව නැතුව අන්න අරේ දුව දුව පූජාවල් තිය තියෙම ඉන්නවා ඉවරක් නැති පූජාවලට යනවා. හරිද? ඒවා විතරක් කර කර ඉන්නවා. ඊළඟට වීරිය විතරක් වැඩි නම් මොකද කරන්නේ? ඔක්කොම නවත්තලා දාලා නේද? ඔක්කොම ගෙදර වැඩත් නවත්තලා ඔක්කොම දාලා භාවනාවේ මේදලා ඉන්න අන්තිමට ඒක ලොකු අසමතුලිතතාවයක් ඉඳගත්තොත් හිතන සංසු බැරි වෙයි දන්නේ නැහැ දැන් බැරි වෙයි දන්නේ නැහැ අනේ මන් දන්නේ නැහැ මේක හරියන්නේ නැහැ කියේක ඒක සමාධියක් කවදාකවත් එන්නේ නැහැ. සමහර අයට සමාධිය වැඩි වෙනවා සමාධිය වැඩි වෙනකොට සමාධිය හෝ උපේක්ෂාව පැත්තට වර්ධනය කරගන්නවා හිත. ඒ භාවනාවල් විතරක් වටනවා. එතකොට තීන මිද්දේට ගියාට පස්සේ ගලව ගන්නම බැරි වෙනවා. හරිද? සමහර අය ප්‍රඥාව නේද? ප්‍රඥාව පැත්ත විතරක් වර්ධනය කරගන්න හදනවා. ඒකෙන් එයාට සාර්ථක වෙන්නේ නෑ. මොකද ගැඹුරු ප්‍රඥාවකට යන්න පුළුවන්කම නෑ. එයා කරුණ විතරක් හොයාගෙන බහුසුතේක් බවට පත් වෙනවා. ඉතින් මේ වගේ ඉන්ද්‍රිය සමානාත්මතාවයට පත් කරගන්න. ඉන්ද්‍රිය කියන්නේ මොනවද? ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි ප්‍රඥා. හරිද? එතකොට ඒවා ඒවා සමතුලිත කරගෙන ඉදිරියට යන්න ඕන. පිහිනන්න යන කෙනෙක් වේගෙන් වේගෙන් වේගෙන් පිහිනුවොත් මොකද වෙන්නේ? වේගෙන් වැඩි බලය යෙදුවොත් එකතැන උඩ යනවා. නේද? අඩු බලයක් යෙදුවොත් ගිලෙනවා. එහෙනම් පිහිනුම් කාර්යය ඊටාත්ම ඒ එතෙන්ට ගැළපෙන ආකාරයට බලය යොදන්න ඕනේ. අන්න ඒ වගේ ඉන්ද්‍රිය සමානාත්මතාවය ඇති කරගන්න ඕන තමන්ගේ ශ්‍රද්ධාව ප්‍රඥාව ආදී සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්දියන් ගැන ලොකු සැලකිල්ලක් දක්වලා කරුණු හොයලා මගේ தත්ත්වය කොහොමද දන්නේ කියලා ඒවා වර්ධනය කරගන්න ශ්‍රද්ධාව නැති අය හොඳට දන්න සමහර අය ඉන්නවා හරියට ධර්මයේ කතා කරනවා නමුත් බුදුහාමුදුරන්ට වන්දනා කිරීමක් ඒ වගේ දේවල් අඩුයි එතකොට එයාට ඇත්තටම ඒකෙන් වෙන්නේ චිත්ත සමාධිය කැඩෙන එක හරිද බුද්ධ වන්දනාවට එහෙම සම්බන්ධ වෙන්නේ නැහැ බුද්ධ වන්දනාවක් කරන්නේ නැහැ එතන ඒවා මුකුත් උන්නේ නැහැ බුදුහාමුදුරන්ට කන්තිනේකම් පූජා ප්‍රතිපත්ති පූජා විතරයි කියලා අර ශ්‍රද්ධාවපත ගොඩක් අඩු කරගන්නවා හරි ඒ වෙලෙන් ඇත්තටම එදා දවසේ තියෙන අර සාන්ත ස්වභාවය හිතට ගන්න බැරි වෙනවා ඊළඟට තමයි පින්නදී අපි ඊයේ කිව්වා දැන් දෙකක් කිව්වා මං තුන්වෙනි එක තමයි අපි ඊයේ කතා කරා මොකක් හරි එක භාවනාවක් අරගන්න කියලා ඒ භාවනාවෙන් ඒ භාවනාවට අදාළ නිමිත්තක් තියෙනවා ඒ කියන්නේ අරමුණක් භාවනා අරමුණක් මෛත්‍රිය නම් මෛත්‍රී කමඨාන ආනාපාන සති නම් ආනාපාන සති කය ආනාපාන කය පිළිබඳව ඒ වගේ අසුබය නම් අසුබ හැඟීම, අනාත්ම සංඥාව නම් අනාත්ම ලක්ෂණය පිළිබඳ හැඟීම, ලෝකය ගැන අනිත්‍ය ලක්ෂණය නම් එහෙම ඒක තුලින් උපදවාගත්ත නිමිත්තක් තියෙනවා. අන්න ඒ නිමිත්ත කැඩෙන්න නොදී ආරක්ෂා කරගන්න ඕනේ. හරි ඒකට කියනවා නිමිත්ත කෞසල්‍යතා කියලා. නිමිත්ත කුසලතාවය. හරි. ඒ මොකද අපි යන්න යන්නේ චිත්ත සමාධියකට. එතකොට ඒකින්ද එක භාවනාවක් ප්‍රබල කරගන්න ඕන අනිත් ඒවායින් ඒකට උදව් ගන්න ඕනේ. හරි. ඒ නිමිත්ත රැක ගන්න ඕනේ. ඉතින් ඒකට නොයේකුත් බාධා එනවා. එක එක එක එක කෙලෙස් ධර්මයන්, ඉන්ද්‍රිය අසංවරතාවයන් වගේ දේවල් හින්දා ඒ නිමිත්ත නැතිලා යනවා. හරිද? එතකොට ඉතින් ඒ නිමිත්ත කියන්නේ හැඟීම. හරිද? මෛත්‍රිය නම් මෛත්‍රිය හැඟීම. අසුබේ නම් අසුබ හැඟීම. එහෙම නැතුව වෙන මොකක්වත් නැහැ. ඉතින් කසින භාවනාවල එහෙම වෙනත් දේවල් ගැන කතා කරනවා. නමුත් අපි වැඩි කසින භාවනාව පැත්ත ගැන මම කතා කරන්නේ නැත්තේ ඒක ප්‍රතික්ෂේප කිරීමක් නෙවෙයි. මම ඉතින් කොහොමද කතා කරන්නේ මම කරපු නැති දෙයක් ගැන. නේද? ඒකින්ද ඒකට වෙනත් ගුරු හොයාගෙන ඒවත් ඕන හොයාගන්න පුළුවන්කම තියෙනවා. නමුත් එහෙම නැතුව ඉදිරියට යන්න ඕන තරම් පුළුවන්කම තියෙනවා. එහෙනම් නිමිත්ත කෞශල්‍යතාවය කියලා කියන්නේ අපේ භාවනා අරමුණ වැටෙන්න නොදී තබා ගැනීමට දක්ෂ වෙන්න ඕනේ. ඒ සඳහා නිබඳව සාමාන්‍ය ජීවිතයේ ගෙවන කොටත් ඒ නිවැරදි මෙනෙහි කිරීම කරන්න ඕනේ. තිත්තං තරන් නිසින්නෝවා සයානෝවා ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ කර්ණිමෙත් සූත්‍රයේ දේශනා කරේ මෛත්‍රී හැඟීම මෛත්‍රී නිමිත්ත රැක ගන්න කියන එකයි. නේද? හැම වෙලෙම ඒකට අදාළ මෙනෙහි කිරීම තියෙන්න ඕනේ. ඒකට බාධා වෙනව කරන්නේ නැතුව. ඊළඟට හතරවෙනි එක තමයි සිතට පග්‍රහ කළ යුතු වෙලාවේ. ඒ කියන්නේ වීර්ය වර්ධනය කර යුතු වෙලාවේ වීර්ය වර්ධනය කරන්න ඕනේ. මේකට හුඟක් වෙලාවට හේතු වෙන්න පින්නත් නේ තීන මිද්දයයි. හිත දීනත්වයටපත් වුණා කියලා කියනවා. අපි ගිය සතියේත් භාවනා ගැන කතා කරද්දී කතා කරා. ඒක හරියට කරන්න ඕන. අපි මේ භාවනා කරන්න හුඟක් ඉඳ ගන්න අයගේ අපි දකිනවා හුඟක් අයගේ අපි බලාගෙන ඉද්දිම බුදි. අහන්න හිතෙන් ওই කායික ගොඩ වෙහෙස තියෙන වෙලාවට නම් නිින්ද ගියට කමක් නැහැ. එහෙම නැති වෙලාවට තුඟාක් අය භාවනා කරන කියලා ටිකක් ඉඳගෙන ඉඳ ගන්න ගතියෙම තියෙනවා ඒක හැබැයි. ඉඳ ගන්නකොට අපි දන්නා මේ නම් ඉඳගෙන බුදියන්න කියලා. හරිද? මම සමහර දවස් වැඩතරම් වල කියන එහෙනම් මම දැන් ආයෙනම් දැන් විනාඩි 15ක් විතර භාවනා කරන්න පටන් ගමු. හොඳයි එහෙනම් නිදා ගන්න කටින් නිදා ගන්නත් අවස්ථාවක් හම්බ වෙනවනේ දැන් කියලා. කියලා ඉඳ ගන්න හැටිම කොහොමද ඉතින් හිමින් ඇවිල්ලා හිමින් ගිහිල්ලා නේද? මහා බරට ඉඳගෙන හරිද හරීම නිකන් ඒක නිකන් ඈලි මෑලි ගතිය හරියට තියෙන ඒ අර මුළු ශරීරෙකින් ඒ වගේ නිකන් කිසිම වීර්ය සම්පන්න ගතිය නැහැ. ඉතින් එහෙම වැටිච්ච අයට ඒ ඉන්නේ ලීනත්වයට හිත වැටෙනවා. සමහර අයට එහෙම නැතත් ටිකක් වෙලා කරගෙන යනකොට ඒ වගේ තත්යකටපත් වෙනවා. ඒ වගේ තත්යකටපත් වෙනකොට Taman දැනගන්න ඕන මම කරගෙන යන්නේ සමාධි භාවනාවක්. නම් සමාධියට බර භාවනාවක් නම් මේක තවදුරටත් කරොත් මේකෙන් ගොඩ එන්න බෑ. ඒ වෙලාවට සඳහන් කරලා තියෙන්නේ මොකද්ද? ප්‍රග්‍රහ කළ යුතු වෙලාව කියන වෙලාවේදී පස්සද්ධිය, සමාධිය, උපේක්ෂාව කියන වර්ධනය වෙන විදිහේ භාවනාවක් කරමින් ඉන්නවා නම් ඒකෙන් එයාට අර හැකිලෙන හිත විකාරින්න බෑ. ඒ වෙලාවට කරන්න ඕනේ මොකද්ද? වීරය, ප්‍රීතිය සහ ධම්මවිචය සම්බොජ්ජංගය කියන එහෙම නැත්නම් නුවණ තියෙන දේවල් වීර ඒ වීරය වැඩෙන දේවල් කරන්න ඕනේ වෙලාවට හරිද ප්‍රීතිය ඇති වෙන දේවල් සමහරවිට අපි කියනවා කට්ටියට බුදුරජාණන් වහන්සේ ගැන මෙනෙහි කරන්න. ඒතකොට ලොකු වීරයක් ඇති වෙනවා. ඔක්කොම නවත්තලා දාලා බෝධිසත්වයන් වහන්සේ ගැන මෙනෙහි කරන්න. හරිද? ඒ වගේම ප්‍රීතිය ඇති වෙන වෙලාවකට අපි කියනවා කරපු හොඳ වැඩ ගැන මෙනෙහි කරන්න. මහා පිංකම් කරපු අය ඉන්නවා, ලොකු පිංකම් කරපු අය ඉන්නවා. අර තමන්ගේ හිත ඇකිලි ඇකිලි තියෙනවාට ඒ වගේ එකක් මතක කරපුවම ආයෙ පිපිලා වගේ එනවා. හරිද? එහෙම සමතුලිත කරගන්න ඕනේ. හරිද? එතකොට එහෙමනම් එහෙම ගියොත් තමයි අපිට මේ ගමන යන්න පුළුවන්කම තියෙන්නේ. මතකද දැන්? එහෙනම් වස්තු විසුද්ධ ක්‍රියතා නිකන් තමන් පිරිසුදු වෙන්න ඕන වටේ පිරිසුදු කරගන්න ඕනේ ඉන්ද්‍රිය සමානාත්මතාවය ඇති කරගන්න ඕනේ ඊළඟට නිමිත්ත තමන් ගන්න භාවනා අරමුණ කැඩෙන්න නොදී දිගටම තියාගන්න ඕන බාහිර ජීවිතය ගත කරනකොට ඒ ගැන මෙනෙහි කර කර මෙනෙහි කර කර තියාගන්න ඕන නිමිත්ත කෞසලතාවය සහ චිත වීර්ය කරන්න ඕන වෙලාවට වීර්ය කරනවා ලීනත්වයට යන්න දෙන්නේ නැතුව. ඊළඟ එක තමයි හිතට ඒකට කිය පග්‍රහ කියලා ඊළඟට කියන හිත නිග්‍රහ කරන්න ඕන වෙලාවට නිග්‍රහ කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ අධික වීරයක් වර්ධනය වෙන සමහර අය ඉන්නවා මරණය ගැන මෙනෙහි කරලා, නිවන ගැන මෙනෙහි කරලා, වැඩියෙන් වැඩියෙන් මෙනෙහි කරලා දැන් පුදුම හදිස්සියක් ඇවිල්ලා තියෙනවා. ඔය විභාග වලට එහෙම කිත්වෙදිත් එහෙම වෙනවනේ සමහර අයට. නේද? හදිස්සි වුණාම මොකද වෙන්නේ? තියෙන ටිකවත් කරගන්න බැරුව යන එක අපි දන්නා එක. දැන් සමහර අයට විභාග වලට එහෙම ගියාම ගෙදර ඇවිල්ලා තමයි කියන අයියෝ මෙච්චර ලේසි ගානක් තිබ්බා දැක්කේ නෑනේ. මොකද? හදිස්සිය. නේද? තියෙන ටිකවත් කරගන්න බැරි වෙලා. මේක දැක්කම ඒක පොඩ්ඩක් වෙනස් කරලා දීලා හුඟක් වෙලාවට එහෙම වෙනවා අපේ අයට චූටි නිකන් අර ඒකේ තියෙන ක්‍රමේ පොඩ්ඩක් වෙනස් කරලා ලේසි ගානක් දුන්නා කට්ටිය කරන්නේ ඇයි දැක්කේ නැහැ කියනවා ඒ මොකද ඒ සංගමයෙන් බලන්නේ නැහැ දරුවෝ ඒක දිහා සංගමයෙන් බලන්නේ නැහැ තියෙන හදිස්සිය වැඩිකමට ඉතින් ඇවිල්ලා තමයි කියන්නේ අපරාධ මේකට ලකුණු ටික ඔක්කොම ගන්න තිබ්බා මම දන්නේ නැකම් මම දැක්කේ නැහැ කියනවා හරි ඒ වගේ තමයි භාවනාවට යන කෙනාටත් වීරිය වැඩි වෙනකොට අධික වීරිය වැඩි වෙනකොට ඒක නැති කරගන්න කියලා නෙවෙයි කියන්නේ ඒක සමතුලිත කරගන්න ඕනේ. අන්න ඒ වෙලාවට අනිත් පැත්ත. ඉස්සෙල්ලා අපි කිව්වා නේද? සති සමාධිය උපේක්ෂාව සහ මේ පස්සද්ධි සමාධි උපේක්ෂා කියන වර්ධනය කරන්න එපා කියලා. අර වගේ හිත වීර්යය වැඩි වෙලා තියෙන වෙලාවට ඒ වගේ වෙලාවට තියෙන අපිම දැනගෙන මොකද කරන්න ඕනේ? සමාධි භාවනාවක් පස්සද්ධිය ඇති වෙන විදිහේ උපේක්ෂාව ඇති වෙන විදිහේ වෙනත් කමටහනක් මෙනෙහි කරනවා. ඒක තමයි අපි කතා කරේ සතර කමටහනෙන් මේක බැලන්ස් කරන්න පුළුවන්. හරිද? සමහරට උතෙන්ට ඕන වෙන්නේ බුද්ධානුස්සතිය වෙන්න පුළුවන්. සමහරට මෙතෙන්ට ඕන වෙන්නේ මරණානුස්සතිය වෙන්න පුළුවන්. ඒ වගේ දෙයක් අරගෙන මේක සමතුලිත කරන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ක්‍රමවේදයයි වටින්නේ. ඒ ක්‍රමවේදය දන්න කෙනෙකුට හිමින් හිත එහෙට මෙහෙට යන්න නොදී පරිස්සම් කරගෙන හිත ඉස්සරහට ගන්න පුළුවන්කම තියෙනවා. හරි. එහෙනම් දැන් කාරණා පහක් අපි කතා කරා. ඊළඟට පින්වත්නි සිත මේ සතුටු කරන්න ඕනේ. මේ වැඩෙහි කෙරෙහි ඡන්දය ඇති කරවන්න ඕනේ. ඒ සතුටු කරනවා කියලා එතන කියන්නේ නේද මේ කරන වැඩේ ගැන ලොකු කැමැත්තක් ඇති කරවන්න ඕනේ. ඒක තමයි ඒක සතුටෙන් කරන්නේ. ඒ සඳහා කළ යුතු දේ තමයි ඒක මදි කියලා තේරෙනකොට මදි කියලා තේරෙනකොට සතුටෙන්ම මේ වැඩේ කරන එක ඒ අවස්ථාව මදි කියලා තේරෙනකොට අපි මොකද කරන්න ඕනේ? අෂ්ට සංවේග වස්තු මෙනෙහි කරන්න පටන් ගන්න ඕනේ. හරි? අෂ්ට සංවේග වස්තු කියලා කියන්නේ පළවෙනි එක තමයි අපි අහලා තියෙනවා ජාති දෙවෙනි එක ජරා ව්‍යාධි මරණ කියන හතර මෙනෙහි කරන්න ඕන. අටෙන් හතරක් ඒ. හරිද? එතකොට ජාති ජරා ව්‍යාධි මරණ කියන මෙනෙහි කරපුවම අයියෝ නේද ඉපදීමේ දුක ව්‍යාධියටපත් වීම ජරාවටපත් වීම මරණයටපත් වීම කියන එක මෙනෙහි කරනවා. එතකොට අර ආයසරය මොකද වෙන්නේ හිත? හිත කැමැත්ත ඇති වෙනවා මේ වැඩේ කරන්න ඕන මොකද මේක කොහොමද ජරාවටපත් වෙන එකක්. ඒතර මගේ විතරක් නේ අනුන්වත් ජරාවටපත් වෙන සමහරලාට අපි ලොකු ලොකු දේවල් තියෙනවා නම් ඒවා විනාශ වෙලා යන දේවල්. ඉතින් ඒකින් දා මේක නොකර හරියන්නේ නැහැ කියලා අර ඉපදීමේ දුක, ජරාවටපත් වීමේ දුක, ව්‍යාධි දුක නේද? අපි අදා අදිනව සංඥාව කතා කරා. එතකොට දැන් බලාගෙන යනකොට දැන් ප්‍රත්‍යක්ෂ වර්තහනේ ඕනෑව ගොඩක් කතා කරලා තියෙනවා. නෑ කියන්න බෑ. නේද? චක්කු රෝගෝ, සෝත රෝගෝ, ගහන රෝගෝ, ජීවයා රෝගෝ, කාය රෝගෝ, සීස රෝගෝ, කන්න රෝගෝ, මුඛ රෝගෝ, දන්ත රෝගෝ කිය ප්‍රායෝගික පැත්ත අපි බොහොම නේද කරන්න කෙනෙකුට කරන්න ඕන ටික තියෙනවා. එහෙනම් ව්‍යාධියටපත් වෙනවා කියන මේ ශරීරය කොච්චර තියාගන්න හදුවත් මේක අනිත් පැත්තටමයි බර නොයේකුත් ව්‍යාධිය ඇති වෙන ස්වභාවය තියෙන ශරීරයක් කියලා මෙනෙහි කරනවා. ඊළඟට මරණය ගැන මෙනෙහි කරනවා. හරි එතකොට සිත ආය හත් සතුට වෙලා මේ වැඩේට සතුට වෙලා හැරෙනවා. ඊළඟට සතර අපාදුක ගැන මෙනෙහි කරන්න. හරිද? සතර අපාදුක ගැන මෙනෙහි කරනවා. එතකොට ඉතින් තේරෙනවා තිරිසංගත සත්තු කොච්චර දුක් විඳිනවද, പ്രേතය භූතය කොච්චර දුක් විඳිනවද, නිරිසත්තු කොච්චර දුක් විඳිනවද කියලා ඒවා හොයාගෙන තිරිසංගත සත්තු දුක් විඳින එක නම් පින්නත් නේ අපිට පේන්නම තියෙනවා නමුත් පේන්නේ අපේ ගෙදරේ ගෙදර සිද්ධ වෙන භයානක මහ භයංකාර අති භයංකාර සිද්ධි තියෙන හැමදාම ගෙදර වෙන. අපේ ගෙදර වෙනවා ඒවා. මහ භීෂණයක් සහිත සිද්ධි වෙනවා. අපේ හුඟක් කට්ටිය දැකලා නැහැ. gedara වෙන දේ දකින්නේ නැහැ නේද? වැඩක් යා. නේද? සමනලේ ඇවිල්ලා වහලා ඉන්නකොට මොකද උනේ? නේද? කාගේ හරි බෙල්ල කඩාගෙන අඬු අතහැරලා දාලා කනවා කියන්නේ භයානක වැඩක්ද නැද්ද? මාව අල්ලලා කවුරු හරි මගේ බෙල්ලෙන්ම අල්ලලා හරි හොල්ලලා හොල්ලලා හොල්ලලා හරි කිඹුලෙක් වගේ සතෙක් මාව අල්ලගත්තා කියන්නකො. මෙහෙම අල්ලගෙන මගේ බෙල්ලෙන්ම බෙල්ල ටික අල්ලගෙන මාව හොල්ලලා හොල්ලලා හොල්ලලා මැරණකම්ම හොල්ලලා හරිද? පණ පිටින්ම ගිලිනවා කියන එක භයානක අති භයංකාර දෙයක්ද නැද්ද? කො gedare එක වෙනවනේ. ඇයි අර හුණා මොකද කරේ? නේද? තමන්ගේ ශරීරය වගේම ලොකු පළඟැටියක්ව තමන්ගේ ශරීරය වගේ ලොකු සමනලයක අල්ලගෙන බෙල්ලෙන්ම අල්ලගෙන නේද? තටු ටික ගහලා දාලා නේද? මේ මහා භයානක මහා භයංකාර වැඩක් අපේ gedare වෙනවා. ඒ තමයි සංසාර දුක්ඛ ස්කන්ධය. නේද? අපා දුකේ. නමුත් මම ඉන්නේ මොකක්ද දිහා බලාගෙනද? ආ රූපහන දිහා බලාගෙන නම් ඉන්නේ. නැත්තම් මේ අර භයානක සිද්ධිය සිද්ධ වෙනකොට මේ කාගේ හරි කෝල මැදිහා බලාගෙන ඉන්නවා. නේ? ඒවා හින්දා. එහෙම නැත්තම් පරණ මොකක් හරි කෝලමක් කල්පනා කර කර ඉන්නවා. නේද? වෙච්ච දෙයක් කල්පනා කර කර ඉන්නවා නැත්තම් බත් මුට්ටියක් දිහා බලාගෙන ඉන්නවා මොකක් හරි එකක් දිහා බලාගෙන ඒ වගේ අදහස් තියාගෙන ඉන්න හින්දා මොකද වෙන්නේ? අර සංසාර භයානකත්වය පාර යනකොටත් අපි දකින්නේ නැහැ. පාරේ ඕන තරම් තියෙනවා දකින්න තියෙනවා. එහෙනම් අන්න ඒ වගේ සසර සතර අපාදුක මෙනෙහි කරන්න ඕන. මෙනෙහි කරපුවා ආය මේ පැත්තට හිත සතුට වෙනවා. හරිද? මේක කරන්න ඕනේ, කරන්න ඕනේ කියලා හිතෙනවා. එහෙනම් දැන් 8ෙන් 5ක් කිව්වා අපි. ඊළඟට ඒ වගේම තමයි අතීත සංසාර මූලක දුක්ඛ ස්කන්ධය මම කොයි තරම්නම් අතීතයේ දුක් විඳලා ඇද්ද කියලා මෙනෙහි කරන්න ඕනේ. හරිද? මම එක එක එක දැන් මේ බුදුහාඳුර දේශනා කරලා තියෙන අම්මා මැරිච්ච හින්දා අඬපු කඳුළු ප්‍රමාණය සසර එකතු කරොත් මහ මුහුද වගේ තරම්ම ලොකුයි කියලා. එහෙනම් ඉතින් නේද? කොච්චර දුක් විඳලා තියෙනවද? ඒ වගේම අනාගතේ විඳින්න තියෙන දුක් මෙනෙහි කරන්න ඕන. හරිද? එතකොට මේ දෙකත් එක හතයි. ඒක හොඳට මෙනෙහි කරන්න සංවේදීව මෙනෙහි කරන්න විඳින්න තියෙන දුක් ආයෙ ඉපදුනොත් කැමතිද ආයෙ මොන්ඩිසෝරියන්ට? නේද? මොන්ඩිසෝරියන්ට හම්බෙන්නේ මිනිස්සෙක් කියලා ඉපදුන්නේ නේ. මොන්ඩිසෝරි පැත්තක තියන්නකෝ මව් ගර්භයක läගගෙන දවස් 280 ගාණක් ඉන්නවා කියන එක. ඊට පස්සේ හෙල්ලෙන්න පෙරලෙන්න බැරුව වැටි වැටි වැටි වැටි නේද? ඔහැ කියාගෙන දඟල දඟල ඉන්නවා කියන එක ලෙඩෙක්නේ තනිකර මේ ඇවිල්ලා තියෙන්නේ. බඩගින්න කියා ගන්න තේරෙන්නේ නැහැ. කවුරු පිහිට වේද දන්නේ නැහැ. නේද? කණ්ඩ බොණ්ඩ දෙයක් දන්නේ නැහැ මොනවද කරන්නේ දන්නේ නැහැ. පෙරලෙන්නවත් බෑඩම ගන්න. නේද? ඒ වගේ කොච්චර කාලයක් ඉන්න ඕනද? නේද? කාගෙන් පිටිපස්සේ යමේ ඉන්න ඕන කවුරු හරි අම්මා කෙනෙක් පස්සේ යනවා. වෙලාවකට එළ දෙන්නු පස්සෙත් යනවා. කිකිලියෝ පස්සෙත් යනවා. නේද? ඇයි? කුකුල් පැටව වෙලා උපදිනවනේ. වෙලාවකට නේද? වහු පැටව වෙලා උපදින. ඉතින් කාගේ හරි පිටිපස්සේ දුව දුව දුව දුව ඉන්න ඕනේ. ඉතින් ඒ වගේ අනාගත සංසාරික දුක්ඛ ස්කන්ධය, වර්තමාන සංසාරික දුක්ඛ ස්කන්ධය මෙනෙහි කරන්න ඕනේ. ඊළඟට ඒකෙන් පස්සේ මෙනෙහි කරනවා මේ ආහාර සෙවීමේ තියෙන දුක්ඛ ස්කන්ධය. වර්තමානයේ ආහාර අතීත අනාගත දෙක සහ වර්තමානය. වර්තමානයේ අපිට මේ විඳින්න වෙලා තියෙන දුක් විශේෂයෙන් හැම සතෙක්ම වගේ ආහාර හොයමින් ඇති කරගන්න දුක් ඔය වගේ ඒවා මෙනෙහි කරනකොට මොකද වෙන්නේ ආයසරයක් අර පැත්තට හිත සතුට වෙලා යනවා හරි එහෙනම් මොකද කරන්න ඕනේ පිරිසිදු කරගන්න ඕන වස්තු විසුද්ධි ක්‍රියාව ඊළඟට ඉන්ද්‍රිය සමතුලිත කරගන්න ඕනේ ඊළඟට නිමිති නිමිත්ත කෞසල්‍ය ඇති කරගන්න ඕනේ සිත වීර්ය කරන්න ඕන වෙලාවට වීර්ය කරන්න ඕනේ සිතට නිග්‍රහ කළ යුතු වෙලාවට සිත සමාධියටපත් කරන්න ඕන වෙලාවට සමාධියටපත් කරන්න ඕනේ සිත සතුටු කරන්න ඕන වෙලාවට සතුට කරන්න ඕනේ. ඒ වගේම හිත උපේක්ෂාවේ වටන්න ඕනේ. අර ඉන්ද්‍රියන් සමාන කරලා ඊළඟ එක තමයි හිත උපේක්ෂාවට පත් කර යුතු වෙලාවට උපේක්ෂාවට පත් කරන්න අවශ්‍ය කරන මෙනෙහි කිරීම කරන්න ඕනේ. ඊළඟට තමයි ඊළඟ ටික අපි දන්න ටිකක් මම ඒකෙන්ද ඒකට වැඩි කාලයක් ගන්න. අර චිත්ත සමාධියක් නැති මිනිස්සුන්ගෙන් චුට්ටක් අයින් වෙලා ඉන්න ඕනේ. ඒ කට්ටිය අයින් ඒ කට්ටිය අනවශ්‍ය දේට ලං කරගෙන ආශ්‍රය කරන අයින් වෙලා ඉන්නවා කියන්නේ පේන්නවත් බෑ කියලා ඉන්න කිව්වොත් එහෙම එතනම සමාධිය නැති වෙලා යනවා. නෑ ඒ යාළව මම ළඟින් ආශ්‍රය කරන්නේ නෑ මොකද එයාලා ආශ්‍රය කරපුවා වෙන්නේ මොකද්ද එයාලා කියවන්නේම මොනවද කාම ලෝකේ අදාළ දේවල් හරි සමාධියක් ගැන මාත්‍රයක්වත් කියවන්නේ නෑ ඒකින්ද මොකද වෙන්නේ අපේ හිත ඒ පැත්තට යොමු වෙන්නේ නෑ නිකන් හරි භාවනාව කරනහම පිස්සුද දැම්මම භාවනා කරන්න නේද එහෙමයි අහන්නේ තරුණ අයගෙන් අහන්නේ දැම්මම භාවනා කරන්න පිස්සුද දැන් එතකොට කියන්න ඕන මොකද්ද නා කියලා කරලා හරියන්නේ හිත හිත සමතුලිත කරගන්න නම් ජීවිත ආරම්භයේදී ඒක පටන් ගන්න ඕනේ. නේද? ආරම්භයේදී පටන් ගන්න කට්ටිය තමයි ජීවිතේ කෙලින් කරගෙන යන්නේ. පශ්චත්තාප නැති කරගෙන යන්නේ. අවසානයේ කරන්න ගියම කොන්දත් එක්කයි සටන් අල්ලන්න තියෙන්නේ. නේද? හිත එක කරන්න හම්බෙන්නේ නැහැ. ඒකින්ද හැම දෙයකට මුල් වෙන හිත නිවැරදි කරගන්න ඕන කරන ජීවිතේ මුල් භාගයේදී. හරි මුල් භාගය බැරි වුණා නම් මැද භාගයේදී. ඒකින්ද ඒ කියන අය කියපු දෙයින් ඒක කිසි ගැටලුවක් නැහැ. ඒ කියන්නේ අසමාහිත පුද්ගලයන්ව පරිවර්ජනය කරන්න ඕනේ. ඒ වගේම චිත්ත සමාධිය වඩන තරුණ අය වුණ තරම් ඉන්නවා. ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒක කොච්චර ස්වාමීන් වහන්සේලා ඉන්නවා තමන්ගේ මුළු ජීවිතේම අයින් වෙලා ජීවිතෙන් අයින් වෙලා ඉන්න. අන්න ඒ වගේ චිත්ත සමාධිය වඩන අයව ආශ්‍රය කරන්න ඕනේ. සමාහිත පුද්ගල සේවනතා. ඊළඟට දැඩි අදහසකින් ඉන්න ඕන මම මේ தත්තට යනවා කියලා. ඒකට කියනවා තද විමුක්තතාව කියලා. හරිද? ඒකට කියනවා තද තදින් හිතට අරගෙන මම මේ තැනට යනවා මේ තැනට යනවා කියලා දැඩි අදිෂ්ඨානයකින් දැඩි වීරයකින් කටයුතු කරන්න ඕනේ. ඔන්න ඔය 10 නිබන්ධව අපි පුරුදු පුහුණු කරොත් අපිට ලේසියෙන්ම අවශ්‍ය ලක්ෂයට යන්න පුළුවන්. හරිද? ලේසියෙන් යන්න පුළුවන්. එහෙනම් අද භාවනා ආසන නැති අය අදම හදන්න ඕනේ. දැන් 9යි වෙලාව. හරිද? පුළුවන් නේද? අද හැන්දෑව අද හැන්දෑව පාවිච්චි කරන්න ඕකට. තැනක් හදාගන්න ලස්සනට පිරිසිදු කරලා ඔක්කොම කරලා මොකද ප්‍රායෝගිකව කරන්න ඕනේ හින්දා මම මේ ටික මතක් කරේ. ඒ ටික ආරම්භ කරන්න ඕනේ. එහෙම වුණොත් හෙට දවසේ කරන සාකච්ඡාවෙන් Tamante තව දෙයක් එකතු කරගන්න පුළුවන් වෙයි. ඉතින් ඒකින්ද අපි ප්‍රත්‍යක්ෂ වැඩසටහන පටන් ගත්තේ ඉතාමත්ම යහපත් විදිහට Tamanගේ ප්‍රායෝගික ක්‍රියාකාරීත්වයන් සඳහා චිත්ත විසුද්ධිය කියන தത്വයට ප්‍රායෝගිකපත් වෙන්න දැන් සුදුසු කාලයයි. බොහෝ බණ ඇහුවා, බොහෝ දේවල් කරා. දැන් ඉතින් ප්‍රායෝගිකව චිත්ත විසුද්ධිය දක්වා වර්ධනය කරගන්න සූදානම් කරගන්න. හොඳයි. එහෙනම් අද දවසේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න තමන්ට අවස්ථාවක් ලැබෙන්නේ නිවසේ ඉඳලා ශ්‍රවණය කරන අයට මේ මැදිරියට ඇවිල්ලා ධර්මය අපිත් සමග එකතු වෙලා ධර්මය සාකච්ඡා කරපු ධර්මය ශ්‍රවණය කරපු මේ පින්නන්ත පිරිසගේ බැතිබර දායකත්වයෙන් ඉතින් ඒ අය වෙනුවෙන් නිවසේ ඉඳන් ධර්ම ශ්‍රවණය කරපු හැම දිනාම අපි ප්‍රාර්ථනා කරමු මේ උතුම් කල්යාණ මිත්‍ර ආශ්‍රය ලබා දීම ධර්ම දානමය පුණ්‍ය කර්ම සිද්ධ කිරීම හේතු කොටගෙන මේ දායකත්වය දල්පත්තන්ට උතුම් අවබෝධයම වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටා චබුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.